නට තමයි අපි උත්සාහ කරන්නේ. හැබැයි ආර්ථික වශයෙන් නිකන් උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා බුදුවරු දේශනා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගිහියෙක් හැටියට දිවි පවත්වා ගන්නට ඕන පහසුවෙන් එම පහසුවෙන් පවතින්න පුළුවන් වුණොත් තමයි Tamanට කුසල් දහම් කරන්න පුළුවන් වෙන්නේ, ගුණ දහම් වඩන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හම්බ කරන්න ඕන හම්බ කරන දෙයින් දෙකෙන් පංගුවක්ම නැවත ආයෝජනය කරන්නට ඕන Tamanට ප්‍රතිලාභ ලැබීම සඳහා. ඒ වගේම හතරෙන් එක කොටසක් තැන්පත් කරලා තියන්නට ඕන හදිසියකදී ගන්න හතරෙන් එක කොටසක් විතරක් පරිහරණයට ගන්න. එතකොට මේ විදිහට ඊටාම ප්‍රශස්ත ආර්ථික ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ විදිහට නැවත නැවත ආයෝජනය කරන්නේ කුමකටද? සුවසේ ಗುಣධම් වඩමින් ජීවත් වෙන්නට විනා හැඟීම් වලට වහල් වෙලා තෘෂ්ණාවෙහි මුසපත් වෙන්නට නෙමෙයි. යම් කිසි කෙනෙක් හම්බ කරලා හම්බ කරලා එකතු කරලා එකතු කරලා ඉඩ කඩන් ගේ දොර යාන වාහන ව්‍යාපාර කෙලවරක් නැතුව පැවැත්වුවා වුණත් ඒ ජීවිතේ තෘප්තිමත් නැතිනම් සතුටින් නෙමෙයි නම් ජීවත් වෙන්නේ හැම විටම අසහනයෙන් නම් පවතින්නේ ඒතනත්තා කවර මොහොතක මේ ඇයිද කියන්නට බෑ ඒ මේ යන මොහොතකත් අර අසහනකාරී මානසිකත්වයෙන් නම් මේ යන්නට සිද්ධ වෙන්නේ ඒ ජීවිතය අර්ථ සම්පන්න ජීවිතයක් වෙන්නේ නැහැ අවුරුදු 100ක් ජීවත් වුණා ජීවිතය සහ ලෝකය පිළිබඳ දහම නොදැක තමන්ටත් ලෝකයටත් අර්ථ සම්පන්න ජීවිතයක් ගත කරන්නට සමත් නොවෙනවනම් ඒ ජීවිතය සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා අපේ ජීවිතය තුළ ගිහියෙක් හැටියට තමන් පරිහම්බ කිරීම වරදක් නෙමෙයි ව්‍යාපාර කිරීම වරදක් නෙමේ ගේ දොර ඉඩකඩම් යාන වාහන රැකී රක්ෂා මිල මුදල් අමුදරුවන් මේ සියල්ල පවත්වන්නට ඕනේ Tamanටත් අර්ථයක් වෙන හැටියට ලෝකයටත් අර්ථයක් වෙන හැටියට. ඒකයි සක්‍රදේවේන්ද්‍රයා ප්‍රකාශ කරන්නේ ධම්මේන ධාරම් පෝසෙන්ති ධාර්මිකව අමුදරුවන් පෝෂණය. ඒතර ධාර්මිකව කියන්නේ මොකක්ද? ඉපීමේදී සහ පරිහරණය කිරීමේදී තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවෙන්නට කොහොමද තමන්ට අනර්ථයක් වෙන්නේ කොහොමද අනුන්ට අනර්ථයක්? තමන්ට අනර්ථයක් වෙන්නේ හැඟීම් වලට වහල් වෙලා කෙලෙස් වලට වසඟ වෙලා තෘෂ්ණාවට, ලෝභයට වහල් වෙලා මුසපත් වෙලා තමන් දේවල් හරි හම්බ කරනවා නම් එය තමන්ට අනර්ථයක්. ඒ වගේම හම්බ කරන්නට ගිහිල්ලා ලෝකෙට පීඩා කරනවා නම් අනුන්ට රිද්දනවා නම් අනුන්සන්තක දේ පැහැර ගන්නවා නම් වංචා කරනවා නම් හොරකම් කරනවා නම් හොරට කිරනවා නම් හොරට මනිනවා නම් ඒ විදිහට අයහපත් විදිහට අනුන්ට අනර්ථයක් වෙන හැටියට දේවල් සම්පාදනය කරනවා නම් ඒ අනුන්ට සිද්ධ කරන අනර්ථය. එතකොට ඉපයීමේදී තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවෙන්නට ඕන. ඊළඟට පරිහරණය කිරීමේදී තමන් තෘෂ්ණාවට වසඟ වෙලා හැඟීම් වලට වහල් වෙලා එහිම ගිලිලා මුසපත් වෙලා ඒවා භුක්ති විඳින්නේ නැතිව තමන් සිහි බුද්ධියෙන් යුක්තව සිහි නුවණින් යුක්තව ඒ හම්බ කළ ධනය පරිහරණය කරන්න ඕන තමන්ගෙත් අනුන්ගෙත් යහපත සඳහා ඒ වගේම අනුන්ට අර්ථය සඳහා කියලා කියන්නේ තමන් හම්බ කරගත්තු දේවල් පාවිච්චි කරනකොට සමහරු ලෝකයට අනතුරු කරනවා. ඒ කියන්නේ තමන්ගේ බලය පෙන්වන්න, ධනය පෙන්වන්න, හැකියාව පෙන්වන්න අන් අයට පීඩා කරනවා. අනුන්ට රිද්දනවා. බල පුළුවන්කාරකම් පෙන්වන්න. දැන් ඔය සමහර දේශපාලනඥයෝ එහෙම ඉන්නේ. තමන්ගේ බලය, ධනය, හැකියාව ඒවා පාවිච්චි කිරීම වරදක් නෙවෙයි පාවිච්චි කරන්නේ අනුන්ට අනර්ථය පිණිස නම් එයයි වරද. ඒ අනුන්ට අනර්ථය කරන්න සිතනකොටම Tamanටත් අනර්ථයක් Taman සිද්ධ කරගන්න. ඒ නිසා ධාර්මිකව කියලා කියන්නේ හම්බ කිරීමේදී ඉපීමේදී Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවෙන්නට ඕන පරිහරණය කිරීමේදී Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවෙන්නට ඕන. ඒ ඉබඳු පදනමක් තුල යම් කෙනෙක් කොතෙක් ධනෙ හම්බ කළත් එය බුදුදහමේ වරදක් හැටියට කියවෙන්නේ නැහැ. ඒ කියන්නේ පිනතුනේ අද දහසක් උපයපු කෙනා හෙට ලක්ෂයක් උපයන්නට ඕන කියලා හිතනවා නම් ඒක වරදක් නෙමෙයි. හැබැයි ප්‍රශ්න දෙකක් තමන්ගෙන් අහලා බලන්නට ඕන. මේ දහසක් උපයපු මට ලක්ෂයක් ඕනෑ වෙන්නේ කුමන පරමාර්ථයක් සඳහාද? ඒ අරමුණ නිවැරදි එකක්ද? ඒ අරමුණ යහපත්ද? Tamanටත් අනුන්ටත් අර්ථය පිණිස පවතින පරමාර්ථයක් ඇතිවද? මේ වැඩිපුර ධනෙ උපයන්නට උත්සාහ කරන්න. එහෙම නැත්නම් හැඟීම් වලට වහල් එහෙම විමසලා බලන්න ඕනේ. හැඟීම් වලට වහල් වෙලා නම් අරයා වගේ ගෙයක් හදන්න, මෙයා වගේ වාහනයක් ගන්න, අරගොල්ලෝ වගේ ඇඳුම් අඳින්න, ඒගොල්ලෝ වගේ හෝටලයක මගුල් ගෙදර ගන්න. එහෙම නිකන් ලෝකයේ සමග සංසන්දනය කර කර හැඟීම් වලට වහල් වෙලා ලෝකයට සාපේක්ෂව ධනය හම්බ කරන්න ගියොත් අපි කවදාවත් සෑහීමටපත් වෙන්නේ නැහැ. අසහනෙන් පීඩා විඳින්මින්මයි මරණයටපත් වෙන්නේ. අതൃප්තිකරවමයි මරණයටපත් වෙන්නේ. කවදාවත් ඒ ජීවිත තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා හම්බ කිරීමේදී විමසලා බලන්නට ඕන අද දහසක් උපයලා හෙට ලක්ෂයක් උපයන්න ඕන කියලා හිතනවා නම් ඒ කවර පරමාර්ථයක් සඳහාද? තමන්ටත් අනුන්ටත් යහපත පිණිස හේතු වන අර්ථයක් පිණිසද මේ උපයන්නට උත්සාහ කරන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඒ අතිරේක මුදල හම්බ කිරීම සඳහා ධාර්මික වැඩපිළිවෙලක් මට තියනවාද? Tamanටත් අනර්ථයක් නොවන, අනුන්ටත් අනර්ථයක් නොවන ධාර්මික වැඩපිළිවෙලකින් මට අමතර මුදල හම්බ කරගන්න පුළුවන්. ඔය ප්‍රශ්න දෙකට යහපත් ධාර්මික පිළිතුරක් ලැබෙනවා නම් අද දහසක් උපයපු කෙනා හෙට ලක්ෂයක් ඉපයුවත් වරදක් නැහැ. ඇයි ඒ තනත්තා විනාශ වෙන්නෙත් නැහැ. ලෝකයට අනර්ථයක් කරන්නෙත් නැහැ. නමුත් ඒ විදිහට කරන්නට නම් අපි හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා හඳුනාගෙන කටයුතු කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ අවශ්‍යතාවය සහ හැඟීම වෙන් කරගන්නට බැරි වුණොත් කහවණු වැස්සක් වැස්සත් ඒ ජීවිතේ තෘප්තිමත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. වෙනතුන් අහලා ඇති මේ මනුස්ස ඉතිහාසය තුළ මහා